විනාඩි 10ක් 15ක් අතර කාලයක් කරන් තියෙන ධර්ම දේශනාව සඳහා ඉතින් අපි බලාපොරොත්තු වෙමු ඉතිරි කාලය ප්‍රශ්න පිළිතුරු වැඩ පිළිවෙලට යොදන්න. ඉතින් ඒ අතරමැද කාට හරි මේ ධර්ම දේශනාව සම්බන්ධ හෝ භාවනා සම්බන්ධ හෝ නැගී යුතු කීතු ප්‍රශ්න තියෙනවා නම් ප්‍රකාශ තියෙනවා නම් කරුණාකරලා මතු කරන්නයි කියලා මම ආරාධනා කරනවා. ගරු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි කාලයක් තිස්සේ හොඳ සතියෙන් භාවනාවේ යෙදුණු මට මෑතකදී සිට බොහෝ සිතිවිලිවල පැටලෙමින් දිගට යන ගතියක් දැනී ඇත සති අඩු බව මෙම සිතිවිලි හැම එකක්ම මට කලින් වාරවල ලැබුණු භාවනා සම්බන්ධ අත්දැකීම් වල මතකයනුත් භාවනා පිළිබඳ ඔබ වහන්සේගෙන් දැනගන්න ලැබුණු කරුණු යන ආදී අත්‍යන්තයි මේ කාමච්ඡන්දේම තවත් බොහෝවරක්ද මේ යටපත් කරගන්නේ කෙසේද? ඒකේ ඉංග්‍රීසි එකක් තියෙනවා. සිංහලෙන් නෑ මේකදී පැහැදිලිවම මේක ඉදිරිපත් කරලා තියෙන විදිය මම හිතන්නේ මේ ප්‍රශ්න තේරුම් ගන්න පුළුවන් ඇති ඉස්සලා මට සතිය තිබුණා. එතකොට මෙච්චර විතර පෙනුනේ නැහැ. දැන් සතියෙන් ඉන්නකොට එන හිතවිලි පේනවා. ඒ වගේ අන්තර්ගතයේ පේනවා. ඉතින් එතකොට පේන්නේ මේ හිතවිලි පිළිබඳ සතිය අසතිය කියලා හිතාගෙන ඉන්නේ. නමුත් ඉස්සලා තිබුණේ අරමුණ පිළිබඳ සතිය. දැන් මේ සතිය තව ටිකක් පළල් වෙලා ළඟ තියෙන හිතවිලි පිළිබඳව සතියක් ඇති කරලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම බලනකොට ජීවමත් වශයෙන් ගත්තොත් වශයෙන් ගත්තොත් කියන තෙන් දැන් රූප ධර්ම කෙරෙහි තිබුණ සතිය දැන් නාම ධර්ම වලටපත් වෙලා තියෙනවා. ජීවිත පිළිගන්න නැති වුණොත් දුකක් තමයි. නමුත් භාවනාවේ ස්වභාවය තමයි ඉස්සෙල්ලා ගොරෝසු දෙයින් පටන් අරගන්නවා සතිය රූප ධර්ම වලින්. කරගෙන රූප ධර්ම ගෙවාගෙන ගෙවාගෙන යනකොට නාම ධර්මයන් පිළිබඳ සතිය කියන එකේ ස්වභාවය නිකන් වතුරයි හාලුවේ කර දාලා හැඳ ගන්න හැඳ ගන්න යනකොට ඒක කැඳ වෙනවා. හැදුනාට පස්සේ දැන් මේ හාල් ටික කෝ දැන් මේ වතු ටික හෝ කියලා ඇහුවට බෑ. ඒකට කැඳ බාරගන්න එකයි තියෙන්නේ. එකවරම හාල් ටික දාලා ඉවරලා පස්සේ කැඳ ටික පින්නොත් නම් කියන්නේ මොකක් හරි මායාවක් කරලා තියෙනවා මේකේ. මොකද දිගට බලන්නේ හිටියනම් පේනවා. මේ හාලුයි වතුරයි දාලා ලිපේ තිබ්බම කැඳ වෙන එක ස්වභාවයි. කැඳවලදී අර වගේ කෑලි අල්ලන්න බෑ. ඒ වගේ නාම ධර්ම නාම ධර්ම කියන්නේ හිත පිටි මත වෙනකොට දන්නවනම් මේක මේ බණ කැලිය වතු වෙන්නේ මේ බණ අහපුවාම අතු වෙන්නේ කියලා ඒක කාමච්ඡන්දේද නැද්ද කියලා කාමච්ඡන්දේ වුණත් කියමුකෝ ඒ වුණත් දැන් තියෙන්නේ මේ පිටිකරයක් හරි දුවනකොට වෙන වෙන ගනුදෙනු පොතක ලියවිලා තියෙන. ඒ කියන්නේ බුක් කීපින් එක යනවා දැන්. පස්සේ ඕනේ වෙලාවට කවුන්ටර් කෙනෙකුට දාලා කවුන්ට් මේ වර්ෂාවසාන ගිණුම හදාගන්න. ඉස්සර පෙට්ටිකරේ දුවලා තියෙන්නේ ගනුදෙනු ලකුණු කරන්නේ නැතුව. දැන් ලකුණු කරලා තියෙන්නේ චේචරය වෙනස් වෙනවා. ඒක මේ ශාස්ත්‍රීය පැත්තෙන් විස්තර කරනකොට කියන්නේ මේ ඉස්සර අසතිමත් වෙච්ච දේවල් නැත්තම් ඉස්සර අසතිය කියලා හිතපු දේවල් කාමච්ඡන්දය හිතිවිලි නිදිමත හිත ඇවිසෙන ගති සැක වගේ දේවල් සතියට යට වුණාට පස්සේ සතියට ආලෝක වැටෙනාට පස්සේ ඒ වගේ ගුණාගුණ පේන්න පටන් ගන්නවා ඒ ගුණාගුණ පේනකොට මේ කාමච්ඡන්දේ ගුණාගුණ දැකීම අකුසලයක් කියලා හිතාගෙන හිටියා නම් එහෙම ගෙනාට දැන් ඔන්න බයක් ඇති වෙනවා දැන් මම කාමච්ඡන්දෙට යට වෙලාද කියලා. ඇත්ත වශයෙන්ම යට වෙලා නෙමෙයි තියෙන කාමච්ඡන්දෙ තේරුම් ගන්න හදනවා. පිටිවිලි හැදෙන හැටි ඊටිවිලි වැඩ කරන හැටි තේරුම් ගන්න හදනවා. එතකොට එහෙම මේක සතියේ ඉන්ද්‍රිය සති බලයේ බවට පත් වෙන ලකුණක් කියලා සුබ පැත්තෙන් බලන්න ගත්තොත් මේ චවදුරට මේ හිතවිලි ආවයි කියලා නොසැලී එහෙමම සතිය වඩන්න පුළුවන්. ඒ නිසා සති බලයේ විතර කොට සාරිපුත්‍ර සාන්ති මතක් කරන්නේ පමාදේන කම්පතිටි සති බලක් කියනවා. දැන් ඔය හිතවිලි කියලා කියන්නේ හිතන්න පුළුවන් අප්‍රමාදනේ ප්‍රමාදේ කියලා. කමන්නේ. දැන් ප්‍රමාදේ තියෙන්නේ. නමුත් ප්‍රමාදයට වැටෙනවා කියලා නොසලී ඉන්න පුළුවන්කම තියෙනනේ තමයි. කලබල වෙන්නේ නැති ආන්නේ ඒක විතරක් ක්‍රියාත්මක කරා. අනේ එදාට තේරෙනවා මේක කරබල කරගෙන හිත සලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය සතියෙන් ඇතිවෙච්ච දේ නම් සතියටම වැඩි බාර දීලා නොසලී ඉන්න පුළුවන් ගැතිය දකින්න එක තමයි තපස කියන්නේ. ඒක කරනකොට කරනකොට තියෙනවා මේක අතිරේක ලාභයක් මිස කරදරයක් නෙවෙයි. නොසලී ඉන්න පුළුවන්කම තියෙනවා. පුළුවන් වුණොත් පැහැදිලිව කියනවා මේක භාවනාවේ ප්‍රගමනයක් මිස නැත්තම් කලින් කරපු භාවනාවේ ලැබෙන අතරඵලයක් මිස අතරමං වීමක් මම්මුලා වීමක් නෙවෙයි. ගරු ස්වාමින් වහන්ස ආනාපාන සතිය භාවනාවේදී නීවරණ යටපත්ව හිත හිස්වන හිත හිස් බවකට පත්වන බවක් දැනේ. ආනාපානයත් නොපෙනී යයි. කහපාටින් යුත් බිත්තියක් වැනි දෙයක් එක එල්ලේ දකිමින් තිබේ. සතිය හොඳින් පැවතේ. වරින් වර කම්මැලි ගතියක් ආවත් පොඩි වීරයක් ගැන සතිය නැවත හොඳින් පැවැත්විය හැක. මෙසේ සතිය පැවැත්වීමෙන් එන් ඉදිරියට විය හැකි දේ ඒ තුලින්ම දැනේවිද? නැත්නම් මේ කුමන අවස්ථාවක් හැටියට දැන ගැනීමට උපදෙස් පැතියේද? පාදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. මේක සාමාන්‍ය සිංහලෙන් කියන්නේ මේ ලියන්න තියෙන බල්ල ඕවා බලන්න යන්න ඕනේ ඕම යන්න හරි. මේ අවසන් යන ගියොත් තමයි ඒක පිළිබඳ වෙන්නේ. දැන් මේ ඇවිල්ලා තියෙන්නේ මේ පටන් ගන්න වාක්‍යෙම කියනවා නීවරණයෙන් තොර තත්වයක් කියලා. ඒ නිසා අපි සෑහෙන පිරිසු තැනක ඉන්නේ. ඒ පිරිසු තැන ගියාට පස්සේ ඒ නීවරණ නැතිකමයි ඔය කහපාටෙලින් කියන්නේ. නැත්නම් හිත කලබල තියෙන තාක්කල් හිතේ හැඩයක් ගන්න බෑ. ඒක චංචල කම්පනයි හැඩයක් නෑ නමුත් නීවරණ නැති වෙනකොට හිතේ ස්වභාවය හිත විසින්ම ප්‍රක්ෂේපණය කරන්නේ ආලෝක සංඥාවක් විදියට. ඒ ආලෝක සංඥාව හෙල්ලෙන චලනයේ වෙන දෙකින් නම් තාම නීවරණ නැතිවීම ස්ථිර සාර වෙලා නැහැ. නීවරණ නැතිවීම සෑහෙන දුරට ස්ථිර සාර වුණාට පස්සේ ආලෝකයේ හේමම දිගට පවතින පටන් ගන්නවා. ඒ කියන්නේ දැන් සෑහෙන දුරට Taman යන පාරේ එන වාහන මොකක්වත් නැහැ කවුරුහට එස්කෝට් එකක් දෙනවා වගේ අනේකයි තියෙන්නේ. තව දුරටත් තීව්‍ර තරණ නැති වෙනකොට තමයි සමත පැත්තට යන කෙනාට නම් මේ ආලෝකය හොඳට විනිවිද දැක්කන්න පුළුවන් වෙන විදිහට තීව්‍ර වූ ඒ සිකුරුතරු ආලෝකයට වගේ පේන්න පටන් ගන්නවා. එතකොට නම් ඊට වැඩිය සැපක් වැටෙනවා. ජීවිත ධම්ම සුඛය කියන සැප. මෙතන තාම එතෙන්ද ගිහිල්ලා නැහැ. නමුත් නිවරණ නැතුව තියෙනවා. ඉතින් කරන්න තියෙන්නේ තව දුරටත් අර මේ පේන ආලෝකයේ වාසිය අරගෙන අර මූල කර්මත්තයන් තියෙන තනතුන පවත්තා. මූල කර්මත්තයන් නැති බව අපි ඒක කරගන්න ඕන. නමුත් නැති වෙලා නැහැ හැංගිලා ඉන්නේ කියන අදහසින් ඉදිරියට යන්න බැහැ. මූල කර්මත්තයන් නිලැයින වෙලා. යටපත් වෙලා හැංගිලා. ඒක නිසා ඒක නැතිවීම කියලා ගණන් ගත්තොත් අපි මුලාවකටපත් වෙනවා. නෑ මේක එයි. තාපොඩ් දෙකෙන් එයි කියලා හිත සලා ගන්න නැතුව අටුවචාන් වහන්සේලා මතක් කරන්නේ කුලක් මතින් නැත්නම්කපත් වෙන පහන් දැල්ලක් වගේ. හිත සැලෙන්න දෙන්නේ නැතුව එහෙම බලන්න. බලන ඉන්නකොට ඉන්නකොට එක්කෝ නැවත ආශ්‍රව ප්‍රසවාස මතුවීම, එහෙම නැත්නම් මේ ආලෝකය පරිණාමයකටපත් වීම, එහෙම නැත්නම් හිතේ තියෙන තැම්පත් ගති එන්නේ එන්නේ පටන් ගන්නවා. මේ කොයි එක කොයි එකකට වෙනවද කියන එක යා චර්ච ලක්ෂණ වෙනස් වෙනවා. ඒ නිසා ඊගාවට වෙන්න තියෙන දේ ගැන කල්පනා කියලා කියන්නේම මේකට කරන අනුරදයක්. මේකටම යන්න දෙන එක තමයි සෞඛ්‍ය සම්බන්ධ කරන්නේ. ගරු ස්වාමින් වහන්ස ආනාපාන සති භාවනාවේදී සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමි සික්ඛති පස්ස සිස්සාමි සික්ඛති යනුවෙන් අදහස් කරන්නේ සම්පූර්ණ එනම් මුළු ආශ්වාස ප්‍රශ්වාස කය දිහා බලා සිටීමද එය බැලිය යුත්තේ මේ ආකාරයටද එනම් නාසයේ අග ආශ්වාසයේ හැපෙන තැන සිට එන වායු ධාරාව දෙස බලමින් එතනම සිත තියාගෙන නැවතත් ප්‍රශ්වාසයේ මුල සිට අග දක්වා බැලීමද එසේ නැත්නම් ආශ්වාස ප්‍රශ්වාස කය දිහා බැලීම කියන්නේ වායු ධාරාව දිගේ සිත ගමන් කරවීමද එනම් මුළු යූටර්න් එකම ෆලෝ කළ යුතුයද දෙවෙනි ක්‍රමයක් <coughs> වැරදි කියලා දාන්න අමාරුයි. <coughs> නමුත් සාමාන්‍ය උත්තරේ තමයි සරල ඍජු උත්තරේ තමයි පළවෙනි එක. එකම තැන හිත තියාගෙන ආස්වාසේ පුළුවන් තරම් මුලින්ම පටන් අරගෙන ආස්වාසේ මැද හරහා ගෙට ගිහිල්ලා ඊගාවට සටන පාව නොදී සතිය කඩා ගන්න තු ඊගාට එන ප්‍රස්වාසය දක්වා වරොත්තුව බලන ඉඳලා ප්‍රස්වාසය එනවාත් එක්කම අල්ලගෙන ඒක දිගේ යන්න ගත්තාම හිත ඒක තැනක තියාන බලන්න. එතකොට ඉස්සල්ලා තිබුණේ ආස්වාස ප්‍රස්වාසය චරරීකි වෙහාට මෑට අනේකක් නම් දැන් පේන්න පටන් චක්‍රයක් වගේ. මෙහෙම යනවා මෙහෙම යනවා ඉතින් චක්‍රය එහෙම නැත්නම් එහෙම අටේ ඉලක්ක වගේ යනවා ඒක නැත්නම් කැරකෙනවා කොහොමද සම්පූර්ණ චිත්‍රය දැක ගන්න පුළුවන් වෙනවා මෙහෙම දකින්නකොට ඔය දෙවෙනි කොටසට ඉඟි ලැබෙනවා ඒ මොකද අර හොඳට සතිමත් වෙන ආනපානේ බලහිනකොට ඒ සතිය කැඩිලම නෙවෙයි මේ හුස්ම ටික පල්ලාර කියලා මුළු කය පුරාම පිම්බීමක් ඇකිලීමක් ඇති කරලා දෙන ගතිය පේන. හැම හුස්මක් පාසාව හුස්ම හුස්මක් පාසාම හැම ශෛලයක්ම හෙලිලා නැතර වෙනවා. ඒක තමයි අර වසාවල ගනුදෙනු සහ වාතයේ ගනුදෙනු සිටුවේ. ඒ නිසා හැම හුස්මකින්ම මුළු ශරීරෙම හොලවතා. ඒක සමහර වෙලාවට විශේෂයෙන්ම ආස්වාද ප්‍රසවාසය පද්ධතිය සිදුවෙන චර්ණ වශයෙන් පෙන්නනවා. ඒක මුළු ඇඟම මේ තුඹන හකුලනවා වගේ පේන. එතකොට හැබැයි අර මුල් එක කඩා ගන්න නැතුව කියන්නේ ආස්වාස් ප්‍රසවාසයේ එක තැනක ඉඳලා දිගට බලන්නේ කඩා ගන්න නැතුව අතනේක ලාභයක් වශයෙන් මේක පේනවනම් කමන්නේ. මොකද මුල්ලේ කඩාන මේ දෙවෙනි එකට ගියොත් වෙන්නේ අර හිත ඒකාග්‍ර වෙලා තියෙන එක හෙල්ලෙට ඉඳී තියෙනවා. නිසා එක ඇති දෙක තියෙනවා නම් අතේ ඒකයි. නමුත් දෙක වෙනුවෙන් එක පාවා දෙන්න එපා කියන එක විතරක් පිටු කරලා කියන්නේ. ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ සඳහන් කළ ඊයේ දේශනාවේදී විපස්සනා භාවනාවේදී සමහර විට වැగిරෙන බව දැනෙනවා කියලා. සමහර විට සැබෑවටම ඇසෙන් නාසයෙන් වැగిරෙනත් පමණ බව සඳහන් කළා. එවැනි අවස්ථාවක යෝගාවචරයා කෙසේට ප්‍රතික්‍රියා කළ යුද්ද කියා කරුණාවෙන් විස්තර කරන්න. ඒක පෙපල ළඟ තියාගන්න මයි ළඟ තියෙන ඕන කෙනෙකුට තියෙනවා. නැගිටිනවා පියලා දිගට භාවනා කරන්න. එසේ එසේ පිස දැමීමට ගිය විට ලබාගත් සහයට බාධාවක් වෙයිද? ඒක තමයි කරලා බලන්න වෙන්නේ වෙනව නම් ඒක මේ ධාතු මනසක ප්‍රකාරයක් නෑ. එහෙම කෙරුවත් වෙන්නේ නැහැ. සමහරට කිවිසුන් යනවා ඒත් බහනා කැඩෙන්නේ. කැස්සක් ඇවිල්ලා මේ හැටි ඔක්කොම නලියන්න පටන් ගන්නවා. ඒ කැස ඉවසගෙන ඉන්න පොඩක් බලන්න මොකද වෙන්නේ කියලා. මම නායෙන් හොටු වෙනවා, දිවෙන් කෙලෙනවා, ඇද්දගෙන් කඳුළු වෙනවා. ඊට පස්සේ මොනවත් නැහැ නිකන් හරියටම නිකන් නායකට දියැල්ල තමයි. හැම පැත්තෙම රැක් කරන හති කොන ජල වාෂ්ප මුළු එකම නිකන් ටිකෙට පටන් ගන්නවා. මොනවත් නැහැ කොහෙන්වත් පිහිල්ලා විරක් බැරි තරමට යනවා. කඳුළු ඇක්කෙන්න පටන් ගන්නවා. නාය හොටු ඇක්කෙන්න මෙතෙන්ට එනකම්. හොටු නෙමෙයි දියර වගේ. ඊට පස්සේ කටෙන් එනවා කියලා ගිලලා ඉවර කරන්න බැරි තරම්. ඉතින් ඒ වගේ අර ඒක ඇත්තටම ඉස්සලා එන කැස් උගුරේ කැසිල්ලක්. ඒකට අපි සාමාන්‍යයෙන් කරන්නේ ප්‍රතික්‍රියා විරත කාලා ඒක කැසලා ඇරියොත් එන්නේ ආවවා. භාවනාදි කරන්නේ අපි ටිකක් කළා. බලාගෙන ඉන්නවනේ. බලාගෙන හිටියට පස්සේ කියනවා දැන් කරපන් දැන් කරපන් නැත්තම් දෙනවා. අපි ඔබට ඕන දෙයක් කරපන් කියලා දුන්නාට පස්සේ ඉතින් ගැකරෙන්න පටන් ගන්නවා. මුදලාට බලන්න හිටියට මේ මොනවා එහෙම තිබුණත් මොනවාක්වත් වෙන්නේ නැහැ. පියලා දැම්මත් මොනවාක්වත් වෙන්නේ නැහැ. ආයෙත් සරයක් අතට යන්න පුළුවන්. නිසා ඒ ඒක දෙකක් තුනක් කරලා බලන්න ඕනේ සමහර කණිමත්යක් කරනවා වගේ කියලා හිතෙනවා. ඒ තරම්ම මේ වැగిරෙන ගතිය එන්න පටන් ගන්නවා. ඉතින් ඒකවත් ඒක තේරෙන පටන් ගන්න මේක කිපුණාට පස්සේ පොඩිත්තක් කිව්වනට පස්සේ අපි ওই නම්බුකාරකම් ලස්සනකම් මොකක්වත් නැහැ කුණු කරලා දාන. ඉතින් ඒ වෙලාවේදී මේ ඒ ගාවට කරන්න දෙන උපක්‍රමය සාමාන්‍ය අපි කියනවා බොඩි නොලෙජ් කියලා කියනවා. බොඩි නොලෙජ් එකට ඉඩ දීලා ඉතින් සතිය කඩා ගන්න තු හිතපුවාම බොඩි නොලෙජ් එකේ වැඩේ කෙරුවට පස්සේ සතුට ගන්න සතිය වෙනවා. සතිය තුටි කරලා දෙනවා. ගරු ස්වාමින් වහන්සේ පසුගිය දිනක ධර්ම සාකච්ඡාවකදී ඔබ වහන්සේ පැවසුවේ මමායනය සම්පූර්ණයෙන්ම ඉවත්වන්නේ රහත් මාර්ග ඵලයෙන් සබවයි. එසේනම් සෝවාන් මාර්ග ඵලයේදී නැතිවෙන සක්කාය දිට්ඨිය විස්තර වෙන විදියට උදාහරණ මාර්ගෙන් තෝරා දෙනු වෙනවි. ත්වන් සරණයි. නිදර්ශනයක් කියනවා මේ හොඳයි කියලා මට කියනවා නිදර්ශනේ. පුස්සල් කියලා જાතියක් තියෙනවා. පුස්සල ගියාම මේ මේ කැලේ තියෙන කැත ගැදිනම කවදාකවත් වැලක් හැදෙන්නේ නැහැ මේ කැලේ. ඕන තරම් බලන්න මම රට පුරාම ඇවිදලා තියෙන කවදාකවත් වැලක් නැහැ. ඒ නිසා මේ මේ කැලේ පිරිපි. යෑනු ගතියක් නැහැ. ඒතර කැලේ කිසි ලස්සනක් නැහැ. නමුත් ලංකාවේ කැලේකට කියලා බලන්න මේ ගහක් තියෙනවා, මෙහෙන් වැලක් තියෙනවා. යන පුස්සල කියන එක හැදුනහම සම්පූර්ණ කැලේ පරාපැතිරෙනවා. කඳ මුල විතරක් මේ මහ ගහක් වගේ හැදෙනවා. පොල්ගස්සවිට භාවනා මධ්‍යස්ථාන එකක් තියෙනවා. තියාගෙන ඉන්නවා. ඒකේ සිල්ලුවට කියලා જાතියක් ගන්නවා අපි ඔපුස් මේවට කියන්නේ මේ සිල්ලුව සිල්ලුවට කියලා මේ වේතරක් ගන්නවා ඒක. ඒ වැලක් හැදිච්චාම මොනවත් නැහැ. මුළු කැලේම කුඩේකම වගේ තියෙනවා. ඉතින් අටුවචාන් වහන්සේ කියනවා මේ පුස්තල සාමාන්‍ය පාර්ලිමේන්තු කපන්නේ ඒක නිකන් රුක්ෂ දේවතාවෝ ඉන්නවා කියලා වගේ හලකනවා. ඔය පුස්තල කැපුවොත් අර මහ කඳ කැපුවොත් මාස ගණක් යනලු වැල මැරලා යනවා. මොකද අවුව වැස්ස අවුව වැටෙනකොට ඒක ආහාර හදා ගන්නවා වැස්ස වැටෙනකොට පොළොවට වතුර ලැබෙනවා ඉතින් ඒක මුල දළු මැරෙන්නේ නැතුව හැබැයි මුල කපලා අන්න එහෙම තියෙද්දි කියලා තියෙනවා කොච්ච සමහර වෙලාවට දළුත් දානවා සමහර කොළ හැලෙනවා සමහරට මලුත් පෙපෙනවලු කවදාකවත් ඵල ඇති ඇට හරියන්නේ නැහැ කියලා තියෙන එකයි කුසල කැපුවොත් කොලත් හැදෙනවා පැරත්ත වෙයි ටික කාලයක් යනකම් මලුත් පෙපෙයි කියලා තියෙනවා කවදාකවත් මේ මලක ඇට හරියන්නේ නැහැ කියලා. ඒ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ පුස්සල කපල දැම්මා වගේ. හැබැයි අර ඔක්කොම තාම බැලුව බැලමට පණ තියෙනවා. මාස ගාණක් යනවා දිරන්නේ. ඇස්සේ එහෙම තියෙනවනම් ගහ සුළු බව පේන්නේ නැහැ. ඒක කාදාකත් එකකින් ආයේ බීජ හටගන්නේ නැහැ කියලා කියනවා. ඒ වගේ සෝවාන් වුණාට පස්සේ මේ ජීවිතයේ එහෙමමයි මොනවාක් හංගෙන ගතියක්වත් තොරැස්සී දෙන්න හොඳ නැව මොකක්වත් වෙන්නේ නැහැ. එහෙමම තියෙනවා. නමුත් එන්නේ එන්නේ තමයි තේරෙන පටන් අර ගන්නවා. ඒ සමහර සමහර දේවල් වලට ආභාගී වෙන්න පටන් ගන්නවා. අබබ්බෝසෝතස්ස පටිච්චාදාය අබබ්බදාදිත පදස උත්තා කියලා මේ අතන සූත්‍රය සඳහන් කරනවා යං කිංච කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේත සාවං අබබ්බෝසෝතස්ස පටිච්චාදාය අබබ්බදාදිත පදස උත්තා කියලා කතාවක්. මේ කියන්නේ සෝවන් වෙච්ච කෙනෙක්ගේ ගුණ යං කිංචි කම්මං කරෝති පාපකං. එයා කෙනෙක් තුළ යම්ගේ පාප කර්මයක් සිද්ධ වෙනවා. කායේන වාචා උදචේතසාවක් කයින් වෙන්න පුළුවන්. වචනයෙන් වෙන්න පුළුවන් නැත්නම් චේතසාවෙන් වෙන්න පුළුවන්. හිතින් කයින් වචනේ වැරද්දක් වෙන්න පුළුවන්. අපබ්බෝසෝතස පරිච්ඡාදාය. එතුමට බැරි වෙන්නේ මේ මන්ත්‍රපදේ වසන් ගන්න බැරුව යනවා. වසංගණයක යාට ලැජ්ජාවක් වෙනවා. වහාම හෙලිකනවා. අබබ්බෝසෝතස පටිච්චාදය අබබ්බතාදිත පදස උත්තා. ඒක තමයි යාගේ තියෙන එකම ගතිය. පු탁ඥය වැරද්දක් වෙච්චම වහන්න හදනවා. ඒක තමන්ගේ නම්බුවට හොඳ නෑ, වෙලාවට හොඳ නෑ කියලා වහනවා. ආර්යයන් වහන්සේ නමක් උනත් කරලා තියෙන්නේ යා මේ කාටවත් කෙලෙස් උපදින විදිහට හෙලි කරනව නෙවෙයි. ඉක්මනටම කරන්නේ තව කෙනෙක් ළඟට ගිහිල්ලා අදාළ කෙනා හෝ මුරුරෙක් ළඟ ගිහිල්ලා මට මෙන්න මේව දෙයක් වුණා. මගේ අතින් මේ ටික වෙලා තියෙනවා කරුණා කරලා මට සමා වෙන්න එහෙම නැත්නම් මම වැරද්ද කාර්යය මම කියන එක හෙලි කරන ගතිය තියෙනවා කියලා. ඒ නිසා එයාගෙන් මේ වල් වහනා වගේ වසා දැමීමක් සිදු වෙන හෙලිකරණයක වෙනවා. නමුත් කායික වාචික මානසික අකුසල් වෙන්න පුළුවන්. එකම දේ තමයි හෙලිකරණයක පෘථග්ජනය කරන්න හදනව වසංගණයකට. ඒ නිසා අපිට පුළුවන් හික්මීමක් විදිහට පෘථග්ජනයකට උනත් තමන් කරන දේ වැඩි හිටියෙකුට කියන ගතිය ගුරුවරයෙක් හෙලිකරන ගතිය ආපුවාම ටිකෙන් ටිකෙන් ටිකෙන් අර මාන්නකාර ගතිය, තණ්හා ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. නමුත් ඒක හික්මීමක්. ආර්යයන් වහන්සේ නමට ඒක ලැබිච්ච දායකයක් වඩපත් වෙනවා. මේකද ප්‍රශ්නේ වර්ණනා කරලා තියෙන පොඩ්ඩක් වෙනස්. ඒක කියන්නේ එදා අපි සාකච්ඡාවේදී කිව්වේ රහත් වෙනකන් මාන්නේ කැඩෙන්නේ නැහැ කියලා. මේ ප්‍රශ්නේ වර්ණනා කරලා තියෙන්නේ මේ වෙන විදිහකට මේ මාන්නේ කැඩෙන්නේ මම ආයනේ. ඉතින් මම ආයනේ කිව්වම ඒක තක්කාය දිටටත් බරයි. ඒ කියන්නේ තණ්හා මාන දිටි තුනටම මම ඇති මම ඇනේ වැටෙනවා. අර රහත් මාර්ගයෙන් අනිවාර්යයෙන්ම නැත්නම් රහත් මාර්ගයේ තෙක්ම ඉතුරු වෙන මේ ප්‍රපංච ධර්මයේ තමයි මාන්නේ. මම ඇනියත් මුල් වෙනවා කොයිවත් මනින්ද. මොකද මම ඇනේ කියවට ඇත්තේ ගොරෝසු ධර්මතාවයක් විතර කතා කරන්නේ. ගරුතර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි සප්ත විසුද්ධි සහ නවමහා ඥාන බුද්ධ වචනයේද යුද්ධ වචනයේද නැතිනම් අටුවාචාරින්ගේ මතයද දෙවෙනි ප්‍රශ්නය සප්තවිසුද්ධි සහ නවමහා ඥාන මොනවාදයි ලුහුඬින් විස්තර කරන්න තුන මෙම විසුද්ධි සහ ඥාන අප සිදු කරන ආනාපාන සති භාවනාවට අදාළද නැතිනම් මේවා අදාළ වන්නේ ශුද්ධ විපස්සනාව විපස්සනා භාවනාවට පමණක්ද මේක අවසාන ප්‍රශ්නේ අවසාන කොටසට කියලා තියන්නේ මේක මේ ඒ තාම මම හිතන්නේ පවතින වැරදි ආબોධයක් ආනාපාන කියන්නේ සමතය සුද්ධ විපස්සනා කියලා වෙන එකක් තියෙනවා කියන හැඟීමෙන් තමයි ප්‍රශ්න නගලා තියෙන්නේ. අවසාන ප්‍රශ්නේ නැවත කියවන්නේ. ඒකට ඒක හොඳට පැහැදිලි. අවසාන කොටස මෙම විසුද්ධිසා ඥාන අප සිදු කරන ආනාපාන සති භාවනාවට අදාළද නැතිනම් මේවා අදාළ වන්නේ සුද්ධ විපස්සනා භාවනාවට පමණක්ද ආනාපාන තුළම සුද්ධ විපස්සනා වෙන්න පුළුවන් ඒක මම මේ නිවැරදි කිරීමක් වශයෙන් කරනවා මේකෙදී කියන සත්‍ය විසුද්ධ ක්‍රමයේ තියෙන්නේ රත විනිස සූත්‍රයේ මං අංගුර මේ මජ්ක්‍ධිම නිකායේ රත විනිස සූත්‍රයේ පුන්නමන්තානි පුත්තු ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ ධර්ම දේශනාවට උගාක්ම දක්ෂ කෙනෙක් බුදුරජාණන් වහන්සේ අගය කරපු කෙනෙක්. මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ උනට බොහොම තලතුණා. ඒගේ මුළු ශාසනයටම අම්මා වගේ. ඕනම කෙනෙක් මේ බුදුහාමුදුරුවෝ ගැන ධර්ම ගැන සංඝයා ගැන උනන්දු වෙලා ආවොත් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ එයා සෝවාන් කරනවා. ඒ කියන්නේ දරුවා ආර්ය ලෝකෙට ප්‍රසූත කරනවා. එයා අම්මා වගේ. මොකලන සංසය සෝවන් වෙච්ච කට්ටිය රහත් කරනවා. එයා තාත්තා වගේ දැඩි කරනවා. ඉතින් මේ දෙන තමයි අම්මා තාත්තා වෙලා හිටියේ. මේ සාරිපුත්‍ර සංසාරයෙන් කියන බුදුරජාණන් වහන්සේ කුණමන්තානි සුත්‍ර ස්වාමීන් වහන්සේව විචිත්‍ර ධර්ම කතිකත්වයෙන් නම්බු කරලා තියෙන බව කියලා. ඉතින් පතපතා ඉන්නවනේ මට මුන් වහන්සේ මෙතුත් වෙනවාසේ දැකලා කියලා වේවා කියලා. එක දවසක් කුණමන්තානි සුත්‍ර ස්වාමීන් වහන්සේ සර්වඥාන්සි වන්දනා කරන්න ඒ ජේතවනාරාම පුත්තු වදිනවා. වදිනකොටම සාරිපුත්‍ර සංසාරයෙන් ආරම්භ වෙනවා. මේ සංජය වැඩියයි කියලා. ඉතින් ඒකාම පත්‍යට අරගෙන යනවා වන්දනා කරනවා. ඉහිලි වෙලා ඉතින් බුදුහාමුදුරුවෝ කරේ. ඊළඟ පස්සේ වැඳලා අහනවා ස්වාමීන් වහන්සේ මම බොහොම කාලයක් පරණ හිටිය ඔබ වහන්සේ දකින්න ඔබ වහන්සේගේ මේ මේ මේ භ්‍රමචර්යය මේ මොකද ඒ සීල විසුද්ධිය සඳහාද මේ කරන්නේ. ඒ කියන්නේ මේ ආචාර ධර්ම ටික දිනු කරන ශිෂ්ට සම්බන්ධ හැදිච්ච මිනිහෙක් වඩපත් කිරීමේ ප්‍රයත්නයක්ද වහන්සේ ගාතී. ඊට පස්සේ කියනවා මගේ භ්‍රමචර්යය සීල විසුද්ධිය සඳහා නෙවෙයි කියලා. එහෙනම් මොකටද? ඊට පස්සේ අහනවා මගේ භ්‍රමචර්ය නෑ. ඊට පස්සේ අහනවා සාරිපුත්‍ර සාන්තය. එහෙනම් සාන්ත මේක චිත්ත විසුද්ධිය සඳහාද ඒ කියන්නේ භාවනා කරලා ලබන සමාධියක් සඳහාද සමාධිය ලබන චිත්ත භාවනා සමාධි භාවනාවෙන් ලබන ප්‍රයෝජනෙ සඳහායි පරිදි මගේ භ්‍රමජාතිය සමාධි භාවනාව සඳහා නෙවෙයි එහෙමනම් සවන්ත නිත්‍ය විසුද්ධිය සඳහාද මේ ලෝකයේ තියෙන දසටක් විසුද්ධිය වයින් කරන දෘෂ්ටි පිරිසුදු කරන අදහසක්ද නෑ මගේ භාවනා දෘෂ්ටි විසුද්ධිය සඳහා නෙවෙයි එහෙනම් ස්වාමීන් වහන්සේ අහංකාර විතරන විසුද්ධිය සඳහා බුද්ධ ධම්ම සංඝ කියන කෙරෙහි ඇති සැකය නැති කරගෙන අවික්කප්පසාදේ පහල කරන බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා කරෙහි නිසක මේ ශ්‍රද්ධාවක් ඇති කරන භාවනාවක් මගේක කාංකා විතරන විසුද්ධියක් නෙවෙයි. එහෙමනම් ස්වාමීන් වහන්සේ මේ මිච්ඡාදිත්‍ය සම්මාදිත්‍ය කියන මාර්ග දෙක වෙන් කරලා දැනගන්න මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය සඳහා දුක අතින් ප්‍රඥාචරිය නෑ කියන්නේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා එතනින් එහාට ගියාට පස්සේ හම්බ වෙන පටිපදා ඥාන දර්ශන විසුද්ධිය සඳහා භාවනා කරන්න නැහැ එතකොට පටිපදාව සම්පූර්ණවට පස්සේ වෙන වෙන ඥාන දර්ශන විසුද්ධිය සඳහා භාවනාව කියලා. නැහැ. ඉතින් මොකටද කියලා අහනවා ඒ ඒන් එහා තියෙන නිවනට සඳහා කියලා කියනවා. ඉතින් ස්වාමීන් වහන්සේ මේක කොහොමද කියලා දෙන්නේ කියලා අහන දැන් ඔබ වහන්සේ කියන කියන දෙයක් නැහැ කියනවා. ඒ නිවනටත් යනවා කියනවා. එහෙනම් අහගන්න කුසල රජුරවන්ට සවැත් නුවර ඉඳලා අසවල් තැනට යන්න වෙනවා. යන්න වෙනකොට කුසල රජුරෝ කියනවා එකම අශ්ව කරත්තේ අරගෙන ගියොත් එහෙම අස්තෙන්ට වෙහෙස වෙනවා. ඒක නිසා පණිවිඩ අරිනවා අසවල් අසවල් තානායම් වල අලුතෙන් අලුතෙන් අශ්ව කරත්ත ලැහැත් කර කියන මම මේකෙන් ගිහිල්ලා ඒ අශ්ව කරත්ත ඇතලා මේකට කොට දෙනවා. ඒකත් බොහොම හොඳ දක්ෂ අශ්ව කරත්තය. ඒකෙන් ගිහිල්ලා ඊගායකට යනවා. ඊගායකෙන් ගිහිල්ලා ඊගායකට යනවා. ඉතින් ඔබතුමා ඉන්නවා එහා කෙළවරේම අහනවා ඔබ වහන්සේ ආවේ මේ අශ්ව කරත්තේද කියලා. එතකොට එයා කියන්නේ නැහැ කියලා. මේකෙන් නෙවෙයිද කියලා ඇහුවොත් නෑ මේකෙන් තමයි කියන්නේ. ඉතින් මොකද කියන්නේ? ඇවිල්ලා තියෙන අරක මේකට ඇවිල්ලා මේකෙන් ඒකට ඇවිල්ලා මේකෙන් ඒකට ඇවිල්ලා මේකෙන් ඒකට ඇවිල්ලා මෙන්න මේ වගේ විසුද්ධි ක්‍රමයක් තියෙන නිසා මගේ ඒක සීලයක් සඳහා සමාජයක් සඳහා නෙවෙයි ඒකින් එකට යන අවසාන විමුක්තිය සඳහායි කියලා ඒ සත්‍ය විසුද්ධිය ඍජු බුද්ධ දේශනාව ඊට පස්සේ මේ විසුද්ධි ක්‍රම විශේෂයෙන්ම ඒක නිකන් ඉතිහාසගතව කියන්න පුළුවන් අපේ තේරවාදී කියලා අපි රාමුවක් හදාන කියනවානේ. අන්නේ තේරවාදී රාමුව හදන්න හේතුනේ අටුවාව. ඒ අටුවාව සකස් කරන්න ප්‍රධාන උනේ අපේ බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේ. ඒ ස්වාමින් වහන්සේ ආවට පස්සේ ලංකාවට එදා තිබිලා තියෙන ක්‍රමයක් මේ මේ ආගම විනාශ කරයි කියලා හොඳටෝ මේ මිනිස්සයා මේකට ඇටකප වෙච්ච බව දන්නේ නැත්නම් උගන්වන්නේ නැහැ ධර්ම. ඒ නිසා මෙයාට කියලා තියෙනවා එහෙම කරන්න බෑ. ඔයා එනම් පැවිදි වෙලා පොත්පත් කියවලා පොඩි මේ ඩිසර්ටේෂන් එකක් තමයි ප්‍රොජෙක්ට් එකක් දීලා තියෙනවා මෙන්න මේ ගාතාවට අටුවාව ලියන්නේ කියලා. සීලේපතිත්තාය නරෝ සපඤ්ඤ කියන ගාතාවට. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ ඒකට ලියපු තීසිස් එක තමයි විසුද්ධි මාර්ගය කියන්නේ. ඒක බලනකොට මුළු ත්‍රිපිටකයම සංග්‍රහ වෙලා තියෙනවා. ඊට පස්සේ ඒක දීලා තිනවා මහ විහාරයේ මුල් ඒ දවසේ ලොකුම ස්වාමීන් වහන්සේලා ඒක බලනකොට සත්‍ය විසුද්ධි ක්‍රමය මුන්තරයට විස්තර කරලා කිසිම ධර්මයක් දන්නේ නැති කෙනෙකුට සීල විසුද්ධිය ලැබෙන හැටි චිත්ත විසුද්ධිය ලබන හැටි, ඒ කියන්නේ ධර්මයේ අනික් කොටස් එකතු කරලා ඊට පස්සේ ධිට්ඨි විසුද්ධිය ලබන හැටි, කාංකා විචරණ විසුද්ධිය ලබන හැටි දක්වා යනකොට තේරෙනවා එන්නේ එන්නේ එන්නේ සංකීර්ණයි දැන්. ඒක ඊට පස්සේ කැරියෝට ගන්නවා. චිත්ත විසුද්ධියේ ඉඳලා ධිට්ඨි විසුද්ධියට යනකොට අතරමැද එක එක ෂොට් එකෙන් අද ඕද කරන්න බැරි ඒවා කඩලා දාලා. දිච්ච විසදලා කකා විතර විසුද්ධ යනකොට අතරමැද කොටස් කඩලා අන්තිමට බලනකොට මේ හත 16ක් බවට පත් ඒ 16 විපස්සනාට අදාළ කොටස විතරක් ගත්තොත් මූලික ඒව අතහැරලා නව මහ විදර්ශනා කියලා කොටස් 9කට කරනවා. ඒකේ තේරෙන්නේ ප්‍රතිපදා මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය, පටිදාගා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය කියන තුන 9කට කඩලා පෙන්නනවා. විසුද්ධි මේ තනුක කිරීම සඳහා ඩයලූට් කරන්න. ඒක නිසා විසුද්ධි මාර්ගයේ දැන් ඊට පස්සේ අපේ ස්ටෑන්ඩඩ් පොත වෙලා තියෙනවා. ඒක තියෙන්නේ 16 ආකාර ක්‍රමයකට. ඒක තේරවාදයේ අනන්‍යතාවය වෙලා තියෙනවා. ඩෙන්ටිටි කියලා තියෙන එකයි. ඒක මේ ඒ විසුද්ධි ඒ වගේ කියන්නේ විදර්ශනා ඥාන ඒව ටික අටුවාචාරින් වාසල. ඒකට මුල් වෙච්ච විසුද්ධි කතා මේ මොනවාද මේ සත්‍ය විසුද්ධිය ඒත් කෙලිම ත්‍රිපිටකයෙන් ගත්තෙව්වා පුන්නවන්තානි පුත්තු ස්වාමීන් වහන්සේ සහ ආරිපුත්තු ස්වාමීන් අතර සාකච්ඡාව. ඊගා මොකක්ද දෙවෙනි කොටස ප්‍රශ්නේ? එක කියන්න දන්නේ නැහැ කියනවා එක එකක් කියනවා මගධ රාජ්‍ය කියලා කියන නැත්නම් පල්ලෙහා මේ මොකේද මේ ආන්ධ්‍ර ප්‍රදේශවල වගේ කියලා. ඒ ස්වාමීන් වහන්සේ අටුවා පොත් ටික ලියලා තියෙන අටුවා පොත් ටික විතරක් ගත්තොත් මෙච්චර විතර පොත් ගොඩක් තියෙනවා. කිසිම තැනක බයෝග්‍රැෆි එක ලියලා නැහැ. ඒ නිසා කවුරක්වත් දන්නේ පොඩි පොඩි කට කතා වගේක් තියෙනවා. මෙන්න මෙහෙමයි ඒ ස්වාමීන් වහන්සේ හොඳම ඒ කට කතා වලින් ඇති කරපු චරිතය පෙන්වන්නේ ඒ ශාන්සේ තාමත්ම උග්‍ර බ්‍රාහ්මණ ආගම දන්න කෙනෙක්. මන්තරයි සංස්කෘතයි සියරම ඒ කියන්නේ සම්පූර්ණ අනගාരിക ජීවිතයක් ගත කරන හොඳ බ්‍රාහ්මණ කෙනෙක් දවසක ගිහිල්ලා පන්සලක මේ ලැබුම් ඉල්ලලා තියෙනවා රාත්‍රියේ ඉඳ. ඉතින් ඒ හාමුදුරුවොත් හොඳටම ත්‍රිපිටකේ දාන රහතන් වහන්සේ නම. උන්වහන්සේ මෙහා ඉඳගෙන ආගන්තුක හාමුදුරුවෝ ඇවිල්ලා මන්ත්‍ර ජප කරනවා. අරහමදුර දැනගත්තලු දෙන්නම් කියලා ඊට වැඩිය හොඳ සිං පාලි වචනයක් අරගෙන ඉවරලා මන්ත්‍රයක් වගේ කියවන්න පටන් ගත්තා. යාමුදු කියනට අර මේ මෙයා බුදුක සාම්ද්‍රෝ කියන පුද්ගලයා ගිහි කාලේ යකෝ මයි පොතේ මන් දන්න තරම් මන්තර නැත්නම් මේ යාමුදුරෝ කියන මන්ත්‍රේ මයි පොතේ නැහැ. ඉතින් එතකොට ඒ කට්ටියගේ ස්වරූපය තමයි ගිහිලා දන ගහලා වැදලා කොහොම අනිකල්ල මන්ත්‍රය ගන්න. ඒකයි ඒගොල්ලන් හැදීම පස්සේ ගිහිලා කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ මේ මම දැනට ඉන්දියාවේ තියෙන Hindu වේදයකින් මම ත්‍රිවේද පාරගු කෙනෙක්. මම මන්ත්‍ර දන්නවා මම ඒක සාමාන්‍ය කොහෙ ගියත් මම ඒක නැවත නැවත කටපාඩම් කරන එකයි මම කිව්වේ. මොකද ඔබ වහන්සේ කියන මන්ත්‍රේ මම අහලා නැහැ කියලා. ආ ඒක බොහොම සිම්පල් ඒක බුද්ධ මන්ත්‍රය කිව්වා. ඊට පස්සේ ගෝලු ස්වාමීන් වහන්සේ මට මේක ඉගෙන ගන්නවා. ඒක අපි ඕන කෙනෙකුට දෙනවා. හැබැයි ඔහොම බෑ. ඒකට මේ පෙළ ගැටීම් වගේක් තියෙනවා. ඒව හරි ගස්සලා කරන්න ඕනේ කියලා. පස්සේ මොකද්ද කරෙන්න ඕනේ? ඊට පස්සේ මේ දසසේ සමාදන් වෙන්න ඕනේ, සාමනීර වෙන්න ඕනේ, සාමනීර බණදාන් කියවන්න ඕනේ, උපසම්පදා සීල කියවන්න ඕනේ, උපසම්පදාව ගන්න ඕනේ. සම්පූර්ණ මිල් එක හරහා යරලා තියෙනවා. ඒක ගන්න මෙයා තාමත් උනන්දුවේ ඒ අර අදසක මත මේකට ගියා. ඊට පස්සේ මෙයාට උගන්වලා තියෙනවා. උගන්වලා තියෙනවා මොකක්ද මට මතක නැහැ. හොඳ සූත්‍රයක්. ඊට පස්සේ කොල්ලේ හැබැයි එතකොට මේ බුදුක සාම්සුභාවටපත් වෙලා මේ ලොකු සද්ධාාවක් ඇති වෙලා දිනවා මම ඉගෙන ගත්ත දේ කෙලවරක් නෑ මේකේ කෙලවරක් තියෙනවා මේ ජීවිතේම නිවන් දකින්න පුළුවන් ඊට පස්සේ මම ලොකු සද්ධා කරනකලු බුද්ධ학ම දැනට අපි ළඟ නෑ හොඳ එක තියෙන ලංකාව ඒක නිසා පුළුවන් නම් මේ ලංකාවේ තියෙන්නේ සිංහල භාෂාවයි හෙලා අටුවාව තියෙන. ඒ තරම්ම ඒ වෙනකොට ලංකාවේ තිබිලා තියෙන ඒ ස්ත්‍රී විභූතිය මොන්නම තාලකින්වත් විස්තර කරන්න බැරිලු අද තියෙන දිනුවත් එක්ක කිසිම හම්සු කෙනෙක් නැතුළු ඇඟිලි දෙක කළ කියන්නේ මොන්නාන්දල වහත්ලා සෝවන් වෙලා නැහැ කියලා. හැම කෙනෙක්ම සෝවන් වෙලා. ඒ වගේම හැම ගමකම ඉන්න පාත්වැන්න සංඛ්‍යාවන්ති ඉන්නවලු එතන තියෙනවා. හම්සුරන්ට ඕනොත් කියලා ඉන්න පාත්වැන්න ඉන්න ආසන ශාලා කියලා අම්බලම් හදලා තියෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා කරන උදේ මේ කැඳ බින්න පාතේ ගිහිල්ලා ඇවිල්ලා කැඳ ටික බලලා දවල් වෙනකන් අරකේ භාවනා කරනවා. එකම ආසන ශාලාවක්වත් නැතුළු මේ ආසන ශාලාවේ ඉඳලා rahat වෙච්ච කෙනෙක් වෙච්ච නැති මේ rahat වෙන්නේ නැහැ කියන්න බැරි ආසන ශාලාවක්. ඒ තරම්ම පිටලා හැම මේ අපි කරන දෙයක්ම සිංහලෙන් කරලා තියෙනවා. බුදුම සාමතුල ලංකාවට ආවට පස්සේ එතකොට මෙතන ආක්‍රමණයක් තිබිලා තියෙනවා. මහවිහාරේ සැක කරලා තියෙනවා මේක මේ පොත්තුකාරයෙක් කියලා. ඊට පස්සේ උන්වහන්සේ තියාගෙන ඊනන්සේ ගැබේ ගුරුහාමුදුරුවෝ කියලා තියෙනවා එතන ගියාට පස්සේ යන තනින ගුරුහාමුදුරුවෝ කියන දේ අහලා තමයි වැඩ කරන්නේ. ඊට පස්සේ ඉඳලා බොහෝම කාලයක් ඉඳලා පස්සේ තමයි ඩිසර්ටේෂන් එක තියලා තියෙන්නේ. මේකට මේක මේ ප්‍රොජෙක්ට් එකක් කරන්නයි කියන්නේ. ඒ කරපේක දැක්කට පස්සේ මහාවිහාරේ හැමදෙරට පුදුම ඉදිරියට තියෙනවා මෙයාගේ තියෙන දැනුම. ඊට පස්සේ තමයි සම්පූර්ණ එවකට පැවිදිච්ච සිංහල අටුවාව පාලියට දාලා තියෙන්නේ. ඉතින් ඇත්තටම දැනට උනත් හිතන්න බෑ පුද්දලියකට කරන්න පුළුවන් කියලා. ඉතින් මේ හිතනවා ඒ ස්වාමීන් වහන්සේ යටතේ එක එක මණ්ඩල ඉඳලා තියෙනවා කියලා විනය පැත්තට මෙහෙමයි සංගුතනිකාට මෙහෙමයි අංගුත්තර න්‍යාය මොකද දැනට උනත් ඩික්ෂනරියකටවත් කවදාකවත් ඒ කියන විදිහේ තොරතුරු තුමාණක් එකතු කරන්න බෑ ඒ නිසා අටුවාපතක් කියවනකොට බුද්ධ කියන වචනේ විස්තර කරා නම් මෙච්චර විසරූත පොතේ එකම සැරේ විස්තර කරලා තියෙන රෙෆරන්ස් පෙන්නන්නේ නෑ ආය හොයන්න ඕන නම් එතෙන් යන්න මුළු එක පිළිබඳව මැප් එක හිතේ තියෙනවා දැන් කොයි තියෙන විදිහට හැදේ appendices එතනින් eh, ගියා පිටිපස්සේ කී මොකක්වත් නැහැ. අනිත් එක පුස්කොළ පොතේ ලියන. චන කන්දක් ලියලා තියෙනවා. ඒ වුණත් උන්වහන්සේ තමන්ගේ නම සඳහන් කරලා තියෙනවා. අටුකාචාරින් වහන්සේලාට ඒවකට හිටපු මොකද අනුරාධපුරේ හිටපු බුද්ධක්කිත ස්වාමීන් වහන්සේලාට එහෙම දෙයයන් පුදුට වගේ සලකලා ලියලා තියෙනවා. නමුත් තමන් කවුද කියන එක සටහන් කරලා නැහැ. දැන් අද නම් පිටේ ඉස්සල්ලාම ලොකෝට ලියන්නේ ඒ කැත කරපේකනාගේ නමනේ. ආයි. එයාගේ නෑ. එයා රහත්ලාදියා සෝවන්නලාදියා ධානයක් ලැබලා නැහැ. මම ප්‍රාර්ථනා කරනවා මතු දවසක බුදු මචි බුදු ආමසෝ දැකලා මොකද්ද මම කරන්න කියලා අවධාන ගාතාවක් ලියලා මම මේ කරොප්පිනේ මතු වෙන බුදු ආමසෝගේ මේක කෙරෙච්ච ඒ නිසා ඔක්කොමලා කියනවා මේ කවදාකවත් භාවනා කරපු නැති කෙනෙක් මේක කරලා තියෙන්නේ ඉතින් අටුවාව කියන්නේ නිකන් පැලසි එකක්. එහෙම නැත්නම් මේ ෆිලොසොෆිකල් ගේම් එකක් කියලා. ඉතින් ඒ නිසා සානෙවෙස්ට් එක සම්පූර්ණයෙන්ම කියනවා ඒක නිකම්ම හිතාගත්ත දෙයක් කියලා. නමුත් ඒක ඉතින් තොරතුරු බන්දරාව ගත්තොත් අයිතිවාසිකම කිව්වොත් ඒකට මොකද නම් මුළු මානවයාගේ සම්පූර්ණ ඉතිහාසය. ඉතින් ගියාම ඒව කරපෙච්ච හැම ශාස්ත්‍ර පිළිබඳවත් පුදු විදිහට කොල්මක් තියෙනවා. ඒ නිසා මේ දැනට සාමාන්‍යයෙන් ස්කෝලර්ස්ලා ඉගෙන ගන්න කට්ටිය හරියට ඩිස්ක්‍රිමිනේට් කරනවා මේ ත්‍රිපිටකය කියලා බුද්ධ වචනේ ඊට පස්සේ අටුවාව කියලා ඒකට දීලා තියෙන කමෙන්ටරි එක ඊට පස්සේ සබ් කමෙන්ටරිස් ලියුණා සබ් කමෙන්ටරිස් වැඩියෙන්ම ලියුණේ බුරුමේදී කමෙන්ටරි එක ලංකාවේදී ඉතින් ඒ නිසා බුද්ධ ආගම ගෙනියනවායි කියලා ලංකාවෙන් ඔක්කොම තැන් වලට යනකොට ලංකාවේ ලියවිච්ච කමෙන්ටරි වලට වෙච්ච පුංචි පුංචි පුංචි සිද්ධි ඔක්කොම නිදර්ශන වලට අරන් දාලා තියෙනවා. ඒ නිසා ලංකාවේ ලෝකේ ඕනම තැනක අටුවාව කියනවනේ ලංකාවේ නිදර්ශන තමයි කියවන්නේ. ලංකාදීපේ මෙහෙම ආවසු කෙනෙක් හිටියා මෙහෙම කරොත් මෙහෙම වුණා. ඒ විස්තර තමයි තියෙන්නේ. ඒ නිසා බුරුමේ අපි දන්නවට වැඩිය පුදුම විදිහට ලංකාව ගැන හැම ගමකම හැම සිත්ති සිද්ධියක්ම බොහොම ගෞරවයෙන් අර මුස්ලිම් මිනිස්සේ මක්කම ගැන කල්පනා කරනවා වගේ තමයි ලංකාව ගැන හිතන්නේ. ඒ නිසා බුරුම හාමුදුරනේ ඒ කාලේ ලංකාවට ආවනම් දැන් මක්කමට ගිය තම්බිනේකට අල්ලාහ් කියලා නමක් දෙනවානේ. පත්තලංක කියලා නමක් දෙනවලු ඒ කාලේ. පත්තලංකෝ මහා තේරු කියන්නේ ලංකාවට සැපත් කියන එක. මේකට ඇවිල්ලා ගියත් මේකට නෙවෙයි ලංකාවට. ඇවිල්ලා ගියත් ඒ පය ගෑවුනත් වටිනවලු මොකද නීති කෙනෙකුට ධර්මය දෙන්න. ඒතුළු හොඳට පරීක්ෂා කරලා බලමු දෙයක්. ඒ නිසා බුදුම ඉතිහාසයෙන් හොඳම දක්ෂ ආම්තුරු පත්තලංකෝ විමල ජීවෝ කියලා ඒ ඒ රජුණු දෙන්න ස්කෝලර්ෂිප් එකක් ලංකාවට ගිහින් දෙන්නේ කියලා. ගිහිලා එන ඉතින් 100ට 3යිද කොහෙද වහපෝ වෙන්නේ මැරනවලු මෙහෙදී කියන්නේ ඒ කාලේ තිබුණ දුෂ්කරතාවද පොඩි ගාණක් පණාතියක් තියෙනවා ඒක පුදුම විදියට සැලකිලා තියෙනවා ඒ කාලේ තමයි මේ ධර්මදීපේ කියන නම ඇවිල්ලා තියෙන්නේ ඒ කාලේ තිබිලා තියෙන මේක දේශපාලන ආර්ථික සමාජික සියලුම බුද්ධාගම රජුරුව බුද්ධාගමේ ඒ නිසා හිතා ගන්න බෑ බැරිත් නෑ මොකද නැත්තම් අපිට මේ තරම් විතර මේ ගමන එන්නේ නෑ ඒ අපේ තියෙන පසුකාලීනව මේ සතුරු ආක්‍රමණ නිසා සංවිධානාත්මක වෙනද විනාශලා තියෙනවා. නමුත් ඒ වුණත් පණ එපා කියාගෙන මේ දුෂ්කරතා බලන්නේ නැතුව ඒක තමන්ගේ පණනල් රකන්න වගේ තීරයක විතරක් නෙවෙයි භාවනාව ඇවිල්ලා තියෙනවා නැත්නම් අද අපිට මේ වගේ මන්ත්‍රමකට ගන්න බෑ. නමුත් විදලා තියෙන දුෂ්කරතා එක බලනකොට මේ හරස් කීතෙන් කපනකොට ඉවසනවා කියන එක සිම්පල්. ඒ තරම් විඳලා තමයි මේක අරගෙන අවිලා තියෙන්නේ. හොඳයි අපි යම් ප්‍රශ්න සාකච්ඡා සත්‍ය විසුද්ධි සහ නවමහා ඥාන මොනවාදයි ලුඹින් විස්තර කරන්න. ඒක නම් මොකක් වෙලා ගන්න බෑ. ඒකට හොඳ පොතක් තියෙනවා කටුකෝ අපේ ඥානාරාම සාංශිකේ සත්‍ය විසුද්ධි සහ විදර්ශනා ඥාන කියලා පොතක්. ඒක තමයි මම මට පැවිදෙන්න හුඟක් උදව් වුණේ. ඒකයි ඔය power of mindfulness එකයි. ඒක බුද්දිස් පබ්ලිකේෂන් සොසයිටි එකේ තියෙනවා. මම හිතන්නේ බද්දරගාව තියෙනවා නේද? තියෙනවද? දෙනවද? ආයෙ අන්න අල්ලගන්න. එක්ක දැන් රුපියල් 80ට කොට වගේ තියෙන අපි අතර ඉස්සර ඉස්සරවණෙන් ගහලා බෙදලා දුන්නා නොමිලේ බෙදලා දුන්නා මේ දැන් BPS එකෙන් අපෙන් අවසර නැතුව හරි කමන්නේ කොහොම හරි ගහ ගහ බෙදනවා ඒක ඒක හරි මොකක්ද සයිස් එක ඉංග්‍රීසි එක තියෙනවා seven stages of purification and vipassana knowledge insight knowledges කියලා මම හිතන්නේ මේක බෝධි ට්‍රාන්ස්ලේට් කරේ ඒ දෙකම මේ මේ බොහොම ස්ටෑන්ඩඩ් පොත් දෙකක් වෙලා තියෙනවා ඒක නැත්තම් විසුද්ධි මාර්ගය කියවන්නේ ගරු ස්වාමින් වහන්සේ බොහෝ දෙනා ඉන්ටර්විව් ගැන උනන්දුව බැවින් කාලය ඉතිරි කර ගැනීමට ගෲප් ඉන්ටර්විව්ස් පටන් ගන්නේ නම් හොඳයි සිතමි. එයින් එක විට බොහෝ දෙනාගේ ප්‍රශ්න විසඳන බව විශ්වාස කරමි. තමයි ගෲප් ඉන්ටර්විව් කියන්නේ. මේ සාකච්ඡාව තමයි අපි ඒකට පටන් ගත්තේ කාටද කියනවා නම් ඒ ප්‍රයිවට් කියලා හිතෙන්නේ නැත්නම් ඒ කියන්නේ කොන්ෆිඩෙන්ෂල් නැත්නම් ඒ ප්‍රශ්නේ මේකට ගත්තාම අතු කරපුවාම ඒක ඔක්කොට මේක මේ අවස්ථාවක් වෙන මම හිතන්නේ ඇත්තටම අර මේ කුමාර මහත්තයා තමයි ඒක ඉස්සෙල්ලාම අපි ආපු වෙලාවේදී මේ කීස්බරෝන්ති මතක් කරේ ස්වාමීන් වහන්සේ මේ ඉන්ටර්විව් එකේදී කතා කරන දේවල් මේ ඔක්කොටම ඇහෙනවා නම් ඒක වටිනාකමක් තියෙන නිසා කොච්චර මොනවද ඔගේ ප්‍රයිවට් තියෙන්නේ ඒකම තියෙන කච්චි දෙයක් ඉන්ටර්විව් දාන්න අනික කච්චි තමන්ගේ ප්‍රශ්න පොදු සාකච්ඡාවට ගන්නවනම් වඩා හොඳයි කියලා ඒ නිසා මේක තමයි ඒ නිසා තමයි මේ ධර්ම සාකච්ඡාව අපි ඉදිරියට කියලා තියෙන්නේ. එතකොට එකක් තියෙන්නේ අර මේ ප්‍රශ්නයක් අහන හැටි ඉගෙන ගන්න විතරක් නෙවෙයි. මේ ඔක්කොගෙම ভাইබ්‍රේෂන් එක සම මට්ටමකට එනවා. භාවනා කරපු නැති එක්කෙනෙක් කියලා ලැජ්ජා වෙන මොකක්වත් නැහැ. ඒකෝට තේන මේ අපි දන්න දෙයක් මෙතන වෙන්නේ. ආය මහා ලොකු දෙයක් මේක නෑ කියලා. මට හොඳට මතකයි නිල්ලපති භාවනා අපි කරන කාලේ ඒ ගුරුවරයෙක් හිටියෙත් නෑ. මේ මොනවාද ක්‍රමයක් තිබුණේ නැහැ ගොඩින් මහත්තයා ඒ අතරම ලීඩ් කරාට හන්දාවට එකතු වෙනා. ඉතින් මම විතරයි සුදු කළු කෙනෙකුට ඉන්න ඔක්කොමලා සුදු කට්ටිය එකතු වෙන්නේ ගොඩින් මහත්තයත් අපේ ජාතික. ඉතින් ඔය සෝයාකෝප එකක් හදා ගන්නවා. අන්ධකාරය කාමරේ ලැත්තරුවක් එල්ල ගන්නවා. ඉතින් අපි ධර්ම සාකච්ඡා කියන කයිවරු කියලා කියන්නේ. ඉතින් ඒක තුළ කලකච්ඡා කරන. ඉතින් මට හරි බයයි මෙහෙම තැනක ඉන්න මම සුදුසු නෑ. මොකද පන්තිල් වල එකක්වත් නෑ මම ගාව. ඉතින් ආව මොනම සුදුසුකමක්වත් නෑ. ඉංග්‍රීසි තේරෙන්නේ නෑ. අනේ ගිහිල්ලා බලනකොට මම දන්න දේවල් කතා කරා. මට හරි සතුටුයි. ඉතින් හැමදාම ගිහිල්ලා අහගෙන ඉන්නවා. අහගෙන බලනකොට මේ භාවනා කරනවා කියලා මේ මොන්නම දෙයක්වත් නැහැ. මේ අපි දන්න කොමන් සෙන්ස් තියෙන කියලා. ඒකටම හරි ගෙවිණ කොටි. කොටි නොකෝම අහගෙන ඉඳලා ඉවරලා ආ උන්න ඕකට කිට්ටුවෙන් යන සූත්‍රයක් නම් තියෙනවා කියලා ධර්ම සාකච්ඡා අන්තිමට පොඩ්ඩක් දාන්න. ඒකෙන් මගේ සම්පූර්ණ බය අරුණා. එහෙම නැත්නම් මට හරි ලැජ්ජාවක් තිබුණා මම වගේ කෙනෙකුට මේ සීලවන්ත පාරක් සමාධිවන්ත පාරක් කරන්න පුළුවන්ද කියලා. සාකච්ඡාවෙන්මයි බර ඇති. බය බය ඇති. ඒ නිසා ඉන්ටර්විව්වලදී ඒක වෙන්නේ නැහැ මොකද අර 1 to 1 යන්නේ. මෙහෙම ඉන්නකොට ලොකු මේ හදා බෙදා ගැනීමක් අඩුතෙන් මිටිතෙන් සම වෙලා අර group action කියන සමග්ගානන් තපෝසුකෝ කියන්නේ අන්න එකෙන්ට ගන්න. එච්චරයි. නෑ එහෙම මුල් ධර්මයක් ගොඩනගන්න බෑ මොකද පටාචාරාව මෙතනින් ගියාම සෝපාක අඟුලිමාලා එහෙම ඒ මොකක්වත් තිබුණේ නැහැ. නමුත් මේ සුත්තමේ ඥානෙ තියෙනවනම් ලේසි. එහෙම නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද අපේ සරුවච්චන් වහන්සේ මේකට උත්තර දීලා තියෙන්නේ අපේ යමක් ළඟා කර ගැනීමේ ක්‍රියාවල කියන සිද්ධ සිද්ධි කර ගන්නවයි කියලා. අපි කියන්නේ මන්ත්‍රය සිද්ධි කරනවයි කියලා. මේක සාක්ෂාත් කර ගන්නවා කියන වචනේ සිද්ධිය. උන්වහන්සේ පිළිතුර සිද්ධා තුනක්. අනුමාන පච්චක්ක සිද්ධා අනුමාන සිද්ධා සද්දේය සිද්ධා කියලා. ඒකෙන් පච්චක්ක සිද්ධාව කියන්නේ අස්පනා අපිට දැකලා ප්‍රත්‍යක්ෂය. ප්‍රත්‍යක්ෂ කියන වචනේ ඇතුළත තියෙන පතිඅක්ක කියන්නේ ඇස් ඉදිරි පිට කියන එකයි. ඒ කියන්නේ අත්දැකයි කියන එකයි ප්‍රත්‍යක්ෂ කියන වචනේ තේරුම. අත්දකින්නවා කියන්නේ අතින්නේ. අතින් අත ගන්න එක මේක ඇහෙම්ම දැකීමක්. පතිඅක්ක. ඉති පුත්‍රජානන්ත කියලා තියෙනවා අනෙකුත් ශාසනත් සහ මේක වෙනස මේ බුද්ධ ශාසනයේ වැදගත්ම වූ ප්‍රමුඛම දේ තමයි පච්චක්ක සිද්ධාව. තමන් අත්දකලා දැක්කනම් බුදුහාමුදුරුවෝ කිව්වත් නැදත් ඒක සත්‍යයි. ඒක තමයි මුල. ඒත් එකම යමක් අත්දකිනකොටම අපි හිතේ ගතියක් තියෙන එක කමෙන්ටේටර්ස් යන්න පටන් ගන්නවා. මේක මෙහෙම වුණා නම් මේක මෙහෙමයි. අරක වුණා නම් මෙහෙමයි කියලා ඒවට කියන අන්වේ ඥාන කියලා නැත්නම් අනුමාන ඥාන කියලා. ඒවට කියන ඩිටක්ටිව් නොලෙජස්, රෂනල් නොලෙජස්. ඒක එන්නේ ප්‍රත්‍යක්ෂයක් වෙච්ච ගමන් ඒක බේස් කරගෙන හිත ඉතින් කතා කරන්න පටන් ගන්නවා. මේ ටික දුරක් ගියාට පස්සේ ප්‍රත්‍යක්ෂය අයින් කරලා බොරු දේවල් දිගෙත් යනවා කතාව. ඒ නිසා අනුමාන ඥාන පටන් ගන්න සත්‍යයේ අද්දකෝ දෙකින් නමුත් ඒක විතරක් ප්‍රත්‍යක්ෂ පැත්තකට අනුමාන ඉස්සර කරපු ගමන් එයා රෝම් ට්‍රැක් යනවා. ඒ නිසා අනුමාන ඥානයේ තියෙනවා ප්‍රත්‍යක්ෂේ පදනම් කරන තාක්කල් ඇත්තයි හොඳයි. හරි. නමුත් ප්‍රත්‍යක්ෂ පදනක් නැතුව යන කැතගතියක් තියෙනවා. ඒක නිසා ඒක අල්ලන්න ඕනේ. ඒ නිසා ඒකට දෙවෙනි එක දෙනවා තුන්වෙනි එක තමයි සද්දේය සිද්ධා කියන එක. සද්දේය සිද්ධා කියන්නේ ඇදහිල්ලෙන් ගන්න හරිය. බුදුරජාණන් කියනවා පච්චක්ක සිද්ධාව තියෙනවා නම් අනුමා සිද්ධාව වෙයි. ඒක කරන්න යන්න එපා. අනුමාන සිද්ධාව පච්චක සිද්ධාව තිබුණාට මුළු ලෝකෙම අවබෝධ කරන්න බෑ. ඒ සඳහා ඔබට සද්ධාව අවශ්‍ය වෙනවා. නමුත් දුක අවබෝධ කරන්ඩ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන ප්‍රත්‍යක්ෂ අනුමානය ඇති. මුළු සංසිද්ධියම දැනගන්න ශ්‍රද්ධාව අවශ්‍යයි කියලා. එනිසා පච්චක්ක ඉස්සරහා ඊට අනුමානින් ගන්න ශ්‍රද්ධා. අනිකුත් සෑම ආගමකම ඉස්සරහින් කියලා තියෙන සද්දෙය සිද්ධාව ඊට පස්සේ පච්ච අනුමාන සිද්ධාව පච්චක්කයක් කවදාකවත් විස්තර කරන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ මේ ජීවිතේ ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. ඒක මරණයන් මතේ. එනිසා අනිකුත් ආගම් සහ අපේ අතර අපි අදහන බුද්ධඝමන්ත අතර මේ සිද්ධා තුන පෙළගස්සලා තියෙන සම්පූර්ණ තුක්සි තුර්විසම එකක්. ඒ නිසා බුදුජානනාංශය කියන්නේ ඒ සද්ධාව හෝ අනුමානේ නැතුණත් ප්‍රත්‍යක්ෂයේ තියෙනවා නම් වැඩිට ප්‍රමාණවත්. ඒ කියන්නේ Taman අත්දකින්න දේ, වර්තිදින දේ හරියට කාටද කියලා. හරි ඒ කියන්නේ විශ්වාසකට ඇතුව කියන්න පුළුවන් නම් ඒක Tamanට මේ ඇතුළත ඔළුව අවුල් කරගන්න නැතුව තේරුම් ගන්න පුළුවන් නම් එච්චරයි සුදුසුකම වෙන්නේ. හැබැයි එකක් වෙනවා. Taman කරගෙන කරගෙන යනකොට ඔය ගැඹුරුයි කියපු දේවල්, අමාරු කියපු දේවල් ඉබේම හැදෙන්න පටන් ගන්නවා. يعني මටමත් පුදුමයි මේ මට දැන් මේ මොකද වෙලා තියෙන්නේ. يعني පුදුම අමාරුවක් තිබුණේ ඒ දවස්වල බුද්ධ ධර්ම පාස් කරගන්න ඒ බෙගෝමරි ක්‍රෙඩිට් එකක් හම්බුණා මට. ඒ වුණාට ඒව මා විශාල බරපතල දේවල්. ඒක ලියලා අපි සයන්ස් ක්ලාස් එකට තේරෙන්නේ අටේ. ඉතින් එතකොට අපි බුද්ධාගම නිසා hina වෙන සියලු සංස්කාරෝ නැසෙන සුළු නෙවෙයි සියලු සංස්කාරෝ නැසෙන සුළු කියන්නේ තමයි සයන්ස් කරන්නේ. බුද්ධාගම පැත්තකට දාන්න. ඒකට තෙල මේ පස්සේ ආවුණාට පස්සේ ඒකට බහින්න පටන් ගත්තාම පේනවා අර කරපු දේවල් සම්පූර්ණ පැත්ත කරලා දැන් මේකට මේ ප්‍රතිලා මේකම ගත කෙරුවා වගේ තමයි හිතේ. හැබැයි ඕකොල්ලෝ මමගේ මනසේ කගේ කරන්නේ හරියට සබ්ජෙක්ට් එක දන්න කට්ටිය දැකලා නැහැ ඕගොල්ලෝ තාම. ඒ මනුස්සයාව තියෙන දැනුමයි භාෂා දැනුමයි කියලා බලනකොට අපි නිකන් මේ අලගොති යන්න වටින්නේ මූලිකයි කියන්නේ එයාගේ තෙරුණාටලා ඒකටම මොකද්ද කියන්නේ මුදුවට පදන් වෙච්ච තෙරුණාටලා තියා බලනකොට හිතා ගන්න බෑ ඒව නිකන් අටුවාක් දුමාකාර විදිහට එක වචනයක් කියපු ගමන් ඒකෙන් ඔක්කොම පෙන්නලා දෙනවා pāli භාෂාවෙන් මුල සිට අග දක්වා මොනවා හරි එකක් අහුවම කොහමද හිතන්නේ බුරුමේ ඉන්නවා ප්‍රශ්නමක් මුළු ත්‍රිපිටකෙම කරපාන ත්‍රිපිටක දර කියලා විශේෂ උපාධියක් දෙනවා එදා ඉඳලා මේ මිනිස්යාට ඇවිදින චෛත්‍යයක් තමයි යන්න යන තැන වඳිනවා ඉතින් හිතන්න ත්‍රිපිටකේ කටපාඩම් කරනවා කිව්වහම ඒ පොත්සෙට් එක උත්සාහ කරලා බලමු තාම නැහැ නෑ ඒ ස්වාමීන් වහන්සේ කිසිම කෙනෙකුට මේ කටපාඩම් ශක්තිය නැහැ. හැබැයි දන්න සබ්ජෙක්ට් එක ගන්න. ඒක ඉතින් ඒ ටිකට කටපාඩම තියෙනවා. මොකද ත්‍රිපිටකය කියන්නේ ඊට වඩා බොහොම පුළුල් විෂයක්. දැන් අපි එතකොට 9:00මාරයි ඊයේ මුවා කමාරු රාත්‍රියක් ගත කරේ ඒ නිසා අද කලින් කට්ටිය ගිහිල්ලා නිදා ගන්න පාසුකම් දෙන එක හොඳයි කියලා මම හිතනවා. හොඳයි එහෙනම් අපි ඔය අර මේ වන්දනා කරනකොට ගාතාව හරි ගැසලා තියෙන එක ඉතින් මේ අරුණාත්‍ය කියලා කියන්නේ හැම ආමතුකරම සමාහලට ඒ ක්‍රමේ දන්නේ නැහැ. ඒක නිසා මේ වන්දනා කරනට ඒ ස්වාමීන් වහන්සේගේ ප්‍රතිචාර නොලැබුණාට කලබල වෙන්න එපා. මේක මේ යෝගාචරණ සංස්ථාවේ හදාගත්ත කොමෙලා එකක්. ඒක නිසා හැම කෙනෙක් ළඟම මේ ප්‍රතිචාරය නොලැබෙන්න ඉඩ තියෙනවා. අපි මේ සුපුරුදු පරිදි දවසේ වැඩසටහන නිමා කරමින් පේන පෙපෙනීන පෙනී අපිට මේ වැඩ පිළිවෙල කරගෙන යන්න උදව් කරපු සියලු දෙනාටම අපේ අවංකව මෛත්‍රී යුක්ත මේ පිං කුසල් හදා බෙදා ගැනීමත් අපි ඥාති සියලු දෙනාමත් අපි තනුව වැඩි දෙමාපිය ගුරුවර බඳු මිත්‍රාදීන් සිහිපත් කිරීම අපට අපට මේ කුසල හේතු වීමෙන් බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා පැමිණ වැඩ බදාන සාන්ත සුන්දර නිවන ලැබේවා කියන ප්‍රාර්ථනා සිහිපත් කර ගැනීම සඳහාසින් ඉත්තාවතාචාති ගාථා කිරීමේ අපි වැඩ පිළිවෙලටහනේ නිමාව සටහන් කරමු. ඉත්තාවතාච ගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා සම්පතම්පත්ති සිද්ධියා ඉත්තාවතා චරණේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා සබ්බ සම්පත්ති සිද්ධියා ඉත්තාවතා චරණේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා අනුමෝදිत्वा චිරං රක්칸තු මං පරං ඉදං ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තියා විමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ ගමෝ හෝතු යාව නිපානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තියා ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු සාදු සාදු Thank you.